මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. කලින් දිනක රාත්‍රී කාලයේ බෙද්දරාල සහ වෙදිකාර්යා විසින් යම් කලබලයකට කැලේ සංගවා තබන ලද කාසිමලු කීපයක් තන නිච්චි නොවීම නිසා හෝ අස්ථානගත වීම නිසා හෝ වෙනත් අයෙකු විසින් ඒවා සොරා ගැනීම නිසා ඔවුන් දෙදෙනා කැලේට දැන් දෙතුන් විඩක් නැවත නැවත ගොස් බැලුවද සොයාගත නොහැකි විය. ගජ මිතුරන් වූ දෙදෙනාගේම දැනුම් තේරුමේ හැටියට ගෝනිමලු දෙකක් පුරා කාසි අපිලිවෙලින් පුරවා තිබුණු නිසා ඒවා කැළේ කොතැනක හෝ Tamanට බැරිවීමකින් හෝ යම් තැනක මගහැරී තිබෙන්නත් ඉඩ ඇති යන්න දෙදෙනාගේම අදහසයි. අද දවසේත් මා බැද්දේ මූකලානක් මූකලානක් පාසා පීරා බැලීමට දෙදෙනාගේම තීරණය විය. සේරෝ මලි රංචුව දැව් තාවුල දිගේ වැව පැත්තට ඇදෙනවා වතුර බොන්ට. හ්ම්. ඔකට toy ගල් දැත්තට මුවාවෙන් පැත්තට හරි හරි හරි. වෙදිකාරයා. හ්ම්. චපන්. මං අලිමන්තරයක් වතුරන්නම්. හ්ම්. ඈ ටිකක් හිටපන්. ඕං හෙන් දර්දරාරාලි කස්තාලි කස්තාලි පොඩු පොඩු ඕම් හේන් දල්දරාලි කස්තාලි කස්තාලි පොඩු පොම් පොම් අදිරංචුව ආම් බලපන් යකෝ වතුරක් නොබීම කැලෑවට දුවනොත් පේනවද <laughs> හැබැයි දෙන්න පස්සෙන් ගිනි හුලක් ඇල්ලුවා වගේ <laughs> සේර මලි ගෙඩියෝ ටික කැලේ කඩාගෙන දුවනවා බලපන් බෙද්දරාලා මාර මන්ත්‍ර ශාස්ත්‍රකාරයෙක් නෙබ්බා <laughs> දැන් ඔන්න අලින්ගේ පුරස්නේ හරිනේ වෙඩිකාරයෝ ඈ. ආයේ හෙට උදේ වෙනකම්ම අලි මේ පැත්තට එන එකක් නෑ. මේ දැන් හොඳට බලාපන් කාසි මලු දෙක බැරි වෙලාව දාපු තැනක් තියේද කියලා. <laughs> මේවට අපි මෙච්චර රිබ කඩාගෙන වහන්සුණයි කියලා මොකද්ද නැති වැඩේ. ඇයි? ආරච්චිලේ අපිට පඩිනනි ගෙවනමයි කියලා. මේ වෙඩික්කාර මලියෝ කත වරද්දා ගන්න නැතුව කතා කරපම් බං මේ මංගර දෙයි හාමුදුරන්ගේ අදවිය අනේ කාසි මලු දෙක ලැබුණොත් හොඳයි ඊට පස්සේ කරන දේ දන්නේ මේ උඹයි මායි දෙන්න විතරයි ඒක ඉතින් අපේ කැමැත්තයි හ්ම් බැත්තිලා අර බලහන්කෝ හැලෙන්නේ පිට කුඹුරු අය දිහා බලපන්. ම්ම් අර මානකෝ කුපිරිලා. බැරිනම් මේ මං හිතන්නේ ගොයියෝ මහ කන්නෙට බින් නැගුම් කොටනවා. ම්ම් මහා පොළොවේ හැංගිච්ච සේරම ගැඩවිල් පණුව, කඳ පණුව පස්සේ එක්ක උඩට මතුවේ එනවා. වෙල්නියර උඩ රගින කොක්කාමිලට රජ මගුල් කොක්කාමිල තරංගිට ඉගීලි ඉගීලි පැන පැන ගැඩවිල් භෝජනේ ගනම් බලනවා ඒක නෙමෙයි බෙන්දරාල ඔබ දැක්කද අර වැඩි අර කෝ නියර කගේ පිට උඩ කොක්කු තුන් හතර දෙනෙක් වහලා තුල්ලෝ අරන් දානවා බං <laughs> ඉවසන්න බැරි තරමට පිට හපාගෙන කිනිතුල්ලෝ අරන් දානකොට මේ හරකොණ්ඩ හරි සනීපයක් දැනෙන්න ඇති. <laughs> කුලියක් මලියක් දීලවත් කරගන්න බැරි වැඩක් නොවේ. <laughs> කිනිතුළු ඔතිතින් කොක්කුන්ගේ හොද භෝජනයක් තමයි. බෙදරාල. අර බලපන්. අර අර ඉතහා පැත්තේ. <laughs> මුවරංචුවක්. මොරංචුවක් මොරංචුවක් වැව් යුරට කඩා පහත් ලස්සන බලපංකෝ මේ පැටව තුන් හතර දෙනෙකුත් ඉන්නවා මේ බෙලික්කාර මණ්ඩේ කලේ කොච්චර බැලුවත් කොච්චර වෙලා හිටියත් ලස්සන ඉවරයක් නැති තැනක් බං <laughs> මේ ඒක නෙවෙයි අපි අද ආවේ සිරිනරබන්ටද නැත්නම් ක්‍රාසි මළු හොයන්ටද <laughs> මේ පොඩ්ඩක් බහැට කිට්ටුවේ මට නම් හිතෙන්නේ අපේ අකාසි මළු දෙකටම විදලා ඔව් විදලා කියන්නේ බම් බැද්දේරාල් අවුරුදු 20 ගණනක් දඩමස් විකුණ විකුණ මේ පැණි බෝතල් විකුණ විකුණ ඌ එක එක දහන් ගැට වලින් හොයාගත්තු කාසිපණන් ඒවා ඉතින් ඌගේ සල්ලිනේ ඌ ඒවා ගන්නට ඇති එතකොට අපි කරන වැඩේ හරි කියලා නුඹ කියන්නේ අපේ දහදිය මහන්සියෙන් ඒ කාසිපණන් හොයාගෙන තියෙන්නේ රෑ දවල් මහන්සින බොල වැඩ කරලා දඩමස් සකස් කරගෙන අවුවේ වේලලා මිටි බැඳලා විකුණලා මේ පැණි හදාගෙන තියෙන්නේ ඒ විදිහටම තමයි. රෝස ගස්වල බැදලා තියෙන මීවද කඩලා කාගේවත් ආධාරයක් නැතිව මී මැසි ආවරණ හදාගෙන බෝතල් පිරිසිදු කරලා මී පෙනේවට දාගෙන තමම්ම පයින්ම බෙද්දු හොයාගෙන බෙද්දු ළඟට ගිහිල්ලා මේවා දීලා තමයි ඔය සෝච්චමක් අරගෙන තියෙන්නේ ඉතින් ඒවා දාඩිය මහන්සියෙන් ලබාගත්තු මුදල් අපි මේ දැන් කොරන්ට යන්නේ ඒ මිනිහාගේ දේ මං කොල්ල කෑමක් නෙබං ඒකෙන් කමක් නෑ වැද්දරාල හොඳට බලපං මුකලාන් අස්සේ බැදි අකුල් අස්සේවත් අව කල්පනාවෙන් දාපු තැනක ඔය කාසි මඩු දෙක තුන තියෙනවද කියලා හොඳට බලපං නැත්තම් ඉතින් අද දවසෙත් අපරාධේ බං බලමු බලමු මේ හරියවත් තියනවද කියලා. මේ මම මේ දැන් ඔබට කියන්න හිටියේ නවරියන්ලා සර්දීලා දෙන්න අපරාධකාරෝ හැටියට අල්ලා ගන්නට ආරච්චිලගේ තිබිච්ච තඩියම දැන් අඩු වෙලා මේ බොතේ ගැන දැන් මොකද හිතෙන්නේ <laughs> මට දැන් තේරෙන ඔබ මගෙන් අහන්න හදන කාර්යය මොකද්ද කියලා. අපි දෙන්නා එදා රාත්‍රියේ අර ගෝනි මලුත් කරගාගෙන එන අතරමඟදී කට්ට කලවරේ හිතන්ටවත් බැරි දෙන්නේ අපිට මොන ගැනුණා මතකද ඔබ? <laughs> හරි හරි හරි. පිරික් කියන බණ්ඩිරාලයි කන් දෙකේතර කට්ටඩිරාලයි දෙන්නනේ. හරියටම හරි. හරියටම හරි. මේ දෙන්නම ආරච්චිලගේ පන්සලේ හාමුදුරන්ගේ අතිසාර මිත්‍රෝනේ බං. උන් දෙන්නා අපිව කැලේදී දැක්කා කියලා කියන්ට ඇති. මට හිතෙන්නේ එහෙමයි. මං කියන්නද විවික්කාරයෝ. අපි දෙන්න ආරච්චිලා වලව්ව පැත්තේ ගෙහුම් පොඩි විපරමක් කරලා බලලා එමුද? හ්ම්. මේ කාසි මරුදක දැන් හොයලා වැඩක් නැහැ බඳරාල. වැඩක් නැහැ දැන් කී පාරක් ගිහින් අපේම මේ හොයාගෙන ඇති. යම. අපි රාලහාමිට මතක් කරමු කොහොමදත් මං කොල්ලකාරෝ අල්ලගන්න අපි පරක්කු වැඩි කියලා. හ්ම්. ලොකු හාමුදුරන්ට කියලා බලමු. මේ යන ගමන් ওই පන්සල් පැත්තෙන් මේ යමු නේද බඳරාල. යමු යමු එහෙම හොඳයි එහෙම හොඳයි. ඩිංගිරාල ඩිංගිරාල ඩිංගිරාල ආ ආ අරහ බල්ල උරනවා බලාපන් කවුද කියලා ඩිංගිරාල ඩිංගිරාල යසෝම බලන්න මේ ඔය කවුද කියලා මණිකේ මණිකේ <coughs> මට කතා කොලාද? ඔය ඉස්සරහ බලාපන් කවුද කියලා. බඩෝරියා බුරනවා දැන් සෑහෙන වෙලාවක් ඉඳලා. <coughs> හොඳයි මම බලලා ඉන්නම් හාමිනේ. ආ මේ හාමිනේ මේ දෙන්නේ කැවිල්ල ඉන්නව රාජකාරි වැඩකට. කෝ බලන්ට කවුද කියලා? ආ මේ දෙන්න අඳුරම දෙන්නෙක් නෝ. <laughs> ආයිබෝවන්ට මෙනිකේ. රාලාමි හම්බෙන්ට ආවා. වමනාවකට. හොඳයි හොඳයි හොඳයි. බැද්දරාල වෙඩික්කාරේ. ඈඳි ගන්නකොටින් දෙන්නම. ආ හොඳයි. මේ දෙන්නම ආවේක හොඳයි. ඒත් අපේ රාලාමිත් කියනවා ඇහුණා බැද්දිරාලවත් වෙඩික්කාරයවත් මේ දවස්වල දැක්කේ නෑ මේ අසනීපයකින්වත් කරදරයකින්වත් දන්නේ නැහැ. <laughs> මේ දවස්වල අපේ මෑණිකේ බින්නගුම් කොටන්න පටන් අරන්නේ. <laughs> අපි අන්ධකාරයෙන් ගාව වැඩට යනවා. මේ මේ මෑණිකේ මාතර අමුණතර ගම් වතුරට යට වෙච්ච මගේ දෙපෑල මුඹුරු කෑල්ල මේ දවස්වල කොටනවා. බොහොම හොඳයි. බොහොම හොඳයි. මේ මොකද ඉතින් අද මේ රාජකාරී වැඩකටද රාලාමි හදිගැහෙන්න ආවේ? අපේ වැනිකේ අර ගල්ගේ දඩමස් කොල්ලකාරයන් අත්අඩංගුවට අරන්. උන්ට විරුද්ධව නඩු පවරන්න අපි පළක් වුණා වැඩි කියලා. අපේ ආරච්චිල මහත්තයාට මතක් කරලා යන්න තමයි අපි දෙන්න මෙයා. කවුද ඔය මංකොල්ලකාරයෝ? ඇයි අපේ මැණිකේ දන්නේ නැද්ද මේ කාරණේ? නවරියන්ලා සරිදිලානේ මංකොල්ලේ කලේ. ඇයි නවරියන් වලවට අල්ලගෙන ආවෙත් අපිනේ. සත්‍යච්චේ හාදිය දඬු කඳේ ගහලා තිබියම් මතක නැද්ද ආමේට? ඈ දෙවෙනි වතාවට ගල්ගේ මංකොල්ල කෑවේ නවරියන්ගේ ගෝලෙ. ඡර්දී නාම්බයි කියන නැරයෝ කාණ්ඩයක් අරන් ඇවිත් සේරෝම ගල්ගේ බරු ටික ගෙනිච්චා. කවුරුවත් අල්ලගන්න බැරි වුණා මැනිකේ. ඒත් අපේ ආරච්චිල මහත්තයා කීවේ අපේ ලොකු හාමුදුරුවෝ කීවෙත් මෙදා පාර ඒ දෙන්නටම ලොකු දඬුවමක් දෙනවා කියලා. මොන්වත් තාමිනේ ඒ උනන්දුව පලක් වුණානේ. අපි අද කතා කරන්න ආවෙත් ඒ ගැන තමයි. ඇයි ඉතින් ඔය ගල්ගේ නඩුවට හපබණ්ඩ කියන එකත් අහු වුණා නේද? එයා ගල්ගේ මංකොල්ලට සම්බන්ධයක් නැහැ. හපයට තියෙන්නේ වෙනම චෝදනාවක්. කැලෑ සතුම් මැරීම, අනවතරයෙන් ගස් කැපීම, දඩමස් විකිණීම ඒවා තමයි මිනිහට තියෙන චෝදන. මොමුවත් සර්දී නවරේනු දෙන්න තමයි මං කොල්ලකේ. ඒයට තමයි උසාවියේ නඩුපවල්. බරපතල දඩුවම් දෙන්න ඕනේ කියලා අපි කතිකා කරගත්තේ නැනිකේ. දැන් අපේ රාලහාමිට හදිසියෙම මේ නඩුවට සම්බන්ධ බඩු ගැන ලියුමක් ඇවි. ඈ සම්පූර්ණයෙන්ම ඒක සොයලා බලන්න කියලා. එහෙමද? කවුරු හරි ගමේ කණ්ඩායමක්ද කියන්න දන්නේ නැහැ මේ වතුරන්නේ. මේ හොරකමට සම්බන්ධ වෙනත් අය ඉන්නවා. ඒගොල්ලෝ මේ ගැන කාරණා සුදු මහත්තුරුන්ට කියලා බඩුත් එක්ක ඔරුවල්ල දෙනවා කියලා. මෙහෙම කියලා නමක් ගමක් නැති යූ කරදහියක් එවලා තියෙනවා. හ්ම් එහෙමද? ඒ වගේ දෙයක් ගැන අපේ මැනිකේ කියනකම් අපි දෙන්න මොකක්ම දන්නේ නැහැ නේ මැනිකේ. මොකද්ද බද්දරා මේ කතා? අඩේ වන්ද. බඩුත් දෙක්ක හොරු අල්ලා දෙනවා කියලා ලියුම් කරදයියක්. අපේ රාලහම්මිට ලැබිලා ඇත්නම් කවුද ඒ හොරු? මොනවද අල්ලාගත්ත බඩු? ඈ කවුද මේ නමක් නැති අය? බාගදාත නවරියන්නගේ නඩුව යට ගහන්නද දන්නේ <laughs> ඔළුව නිකන් අවුලෙන් අවුලට යනවා එතකොට අපේ රාලහාමි මේ ලියුම් කරදහියට මක්කොලාද අපේ මැනිකේ රාලහාමිටත් මේ ලියුම් කරදහිය මහා තර්ජනයක් මංකොල්ලට විරුද්ධව දැනට කරගෙන යන කටයුතු සේරම වහාම නතර කරලා නාලාමි අද උදේම නුවර අපේ මේ ඔෆිසර් මල්ලි ඉන්නවනේ. එයාව හදි ගහිලා ලියුම අපේ සුදු ඒජන්ත හාමුදුරුවන්ගේ පොලිසියට බාර දෙන්න ගියා. මෙදා පාර ඉතින් කවුරු කවුරු මහවුළු ගෙදර ලගී. කාට කාට ලොකප් මාංචු වැටෙයිද කියලා කියන්න නම් බෑ නැද්දරා. ඔය ඕන දෙයක් වෙච්ච දෙන්. <laughs> ඕ ඕන් අපේ වෙදමාමත් හරියට වෙලාවට වෙනවා. හරියටම වෙලාවට කියන්න. අර බලන්න. අපේ ඩිංගිරාල අදනම් ඉරමුසුයි සඳුන්දලුයි සමෝසේ පහනේ තදාගෙන එනවා. කිතුල් ලකුරුත් එක්ක. මේ අපේ වෙදමාමටත් කෝපයක් අරන් එන්න ඩිංගිරාල. ආ වෙදමාම බොහොම දවසකින් රාලාමි හදිගයින්ට අපි දෙන්නා මේ වලව්ව පැත්තට ආව ගමන්. ආදී ආදී. මේ රාලාමි නෑනේ. කලින් අපි කතා කරගත්තු විදියටම නවරියන්ටයි සර්දියටයි ඉක්මන් කරලා උන් කරපු වැරදි වලට උසාවි නග්ගන්ට කියන්ටයි අපි ආවේ. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? එද මාමෝ ඔව් ඔව් ගල්ගේ මංකොල්ලට අපි අල්ලගත්තු නවරයන්ටයි අනිත් එවුන්ටයි මුකුත්ම උනේ නැහැ එවුන්ට කිසිම දඬුවමක් ලැබුණේ නැහැ සුදු මහත්තුරු උසාවියට දැම්මෙත් නැහැ මේ ඒ මොකද එහෙම වෙලා තියෙන්නේ මේ මංකොල්ලට සම්බන්ධ වුන් නේත්‍රා දෙකෙන් දැක්කයි කියලා කවුරුවත් ඉදිරිපත් වෙන්න එපාය. හ්ම්. ඒක <laughs> හරි. මංකොල්ලේ කරන අය ඇහින් දැක්කන හ්ම් දැකපු බව කියන්ට ඒගොල්ලෝ ඉදිරිපත් වෙනවද හ්ම් අද ඒගොල්ලෝ මංකොල්ල කාපු අයගේ නම් කියනවාද ඈ අනික මේ මේ මංකොල්ල කාපු බඩු මොනවද කියලා ඒගොල්ලොන්ට කියන්න පුළුවන්ද ආන් එහෙමනම් සුදු මහත්තයාගේ උසාවියේදී මේ ප්‍රශ්නේ විසඳන්න හරීම ලේසියි එතකොට ඉතින් මං කොල්ල කෑවේ නැති අයව නිදහස් කරන්නත් පුළුවන් නේද? තව කාරණයක් තියෙනවා වෙද මාමා. ඒ මොනවද? අපේ රාලහාමිට නමක් ගමක් නැති ලියුමක් ලැබිලා ඊයේ. මේ මංකොල්ලේ සම්බන්ධව දැනට කෙරෙන කටයුතු සියල්ලම නතර කරන්න කියලා. මේ වෙද මාමා මේ ලියුම පොඩ්ඩක් කියවුවනම් මම මේ ලියුම් කඩදාය එක විදයක් නෙවෙයි දැන් තුන් විදයක්ම කියෙව්වව මේක මේ නොතේරෙන අය ලියාපු ලියුම් කඩදායක් එන්න නෙවෙයි කාගේ හරි පෙළඹවීමකට හොඳට තේරෙන දන්න කෙනෙක් ලියාපු එකක් බවයි මට නම් පේන්නේ. අනික මේ ලියුම් කඩදාහියේ විදිහට නව රියල්ලා අපිට අත්අඩංගුවට ගන්න පුළුවන්ද? ඈ බෑනේ බෑනේ මේ කඩදාහියේ කියලා තිබුණානේ මේ මං කොල්ලේ කලේ වෙන කට්ටියක්. ඒගොල්ලෝ කියන්නේ ඔත්තු දෙන්නම් කියලා. ඉතින් එහෙම තියේදී අපි කොහොමද නමරේ අහලා වල්ලාන්නේ නේද වෙදමා? <laughs> ඒක ඉතින් කොහොමටවත් හරියන වැඩක් නෙවෙයි නෙවෙයි. ඔය නමක් ගමක් නැති ලුම් කඩ ගහේ අපි පැත්තකට දාමුකෝ. හ්ම්. මේ මං අහන්නේ මේ මංකොල්ලේ ගැන මොනවද මේ යායේ තියෙන කට කතා එහෙම. අනේ ඉතින් සමහර මිනිස්සු අපේ රාලහාමිට හිතන්ටවත් බැරි කතා කියවන්නේ බෑ. ඔව් ඔව් ආමිනේ. අපටත් ඉතින් ගමේ කටකතා ආරංචි වෙනවනේ. මේ වෙදෙක්කාරයයි මමයි මංකොල්ල කළා කියලත් ඔය කේකා කියන්නේ. ගල්ගේ බඩු වලව්වට ගිහින් දාන්න කියලා. ආරච්චිල මහත්තයම අපිට කියලා තිබුණානේ. දඩමස් බෝනි. නීපන් බෝතලුයි. සේරම ගේ ගෙනත් දාන්න කියලා කිව්වා. එහෙම ගේනකොට ඉතින් මිනිස්සු දැක්කනේ. ඔව් ඔව් ඔව්. <laughs> බැද්දේරාලයි මමයි අපි දෙන්න. මේ බඩු කරගහගෙන වලව්වටම ගේනවා මිනිස්සු දැක්කා. <laughs> ඒ නිසා ඉතින් මිනිස්සු එහෙම කියන්ට ඇති. ඔව් අනිවාර්යෙන් එහෙම කියන්ට ඇති. එහෙම බලපුවාම ගමේ මිනිස්සුම මේ මංකොල්ලේ ඔයාලා කළා කියලා. ඔයගොල්ලෝගේ නාම් දෙකක් පටන්නවා. එහෙම තමයි. එහෙම තමයි කියන්නේ. එතකොට තව කොටහක් තියෙනවා මේ මංකොල්ලේ නම රියල්ලා මේ මේ මේ සරදිලා පොලා කියලා. දැන් මේ ලියුම් කඩදාසියේ තියෙනවා ඇහින් දැකලා. හොරුයි බඩුයි දෙකම අල්ලා දෙනවා කියලා. මේ தත්ත්වය යටතේ නම් මං හිතන්නේ මේ ගල්ගේ මංකොල්ලේ කියන එක බොහොම පැටලිලි ගොඩක්. තවාර මේ ගල්ගේ පදිංචිකාරයා ඔව් හපබණ්ඩක් කියනවනේ. ඒ මිනිස්සේ තියෙන විදිහට එකම දවසේ මහා අගෝරා කට්ටි දෙකක් දෙවාරකදී තමයි සේරම දේ මංකොල්ලා කාලා තියෙන්නේ. හරි හරි හරි. එම බලාපුවාම මේ සිද්ධිය ඇතුලේ පැටලිලි එක එක කතා. ඒ වයිත් පැටලිලි. ඒ නිසා මුළු මංකොල්ලෙම ගත්තම සම්පූර්ණයෙන්ම පැටලිලි ගොඩක්. <laughs> මට මේ වෙලාවේ පරණ කතාවක් මතක් වෙනවා. <laughs> ඒ මොකද්ද වෙද මාම? ඒ අපුරු කතාව? කියන්ටකො බලන්න. <laughs> ඒකද කියන්නේ මේමයි. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා. <laughs> තං තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජත යේ ජටා. <laughs> මේක මේ පාලි භාෂාවෙන් තියෙන ගාථාවක්. මේ ගාථාවේ පදෙන් පදේ ගත්තම අදහස මේ මෙහෙමයි කියන්නේ. හොරලා දෙන්නකෝ වෙද්ද මාමා. අන්තෝ ජට. ඒ කියන්නේ ඇතුළේ පැටලෙලි ගැටලු. හ්ම්. බහි ජට. ඒ කියන්නේ පිටතත් පැටලෙලි ගැටලු. ජටාය ජටිතා පජා. මේ මිනිස් ජීවිත අභ්‍යන්තර සහ බාහිර ගැටලු වලින් පැටලිලා තං තං ගෝතම පුච්චාමි ස්වාමීනි මම මේ ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් අහනවා කෝ ඉමං විග්ගතයේ ජට මේ මිනිස් ජීවිතවල තියෙන අභ්‍යන්තරසා බාහිර ගැටලු පැටලිලි ලිහාලා විසඳලා දෙන්නේ කවුද? ආ මේක තමයි මුළු ගාථාවෙම අදහස. හොඳයි නේද? <laughs> බොහොම හොඳයි වේද මාමේ. බොහොම හොඳයි. දැන් මේ අපට වෙලා තියෙන්නේ එහෙම දෙයක් නේ. හරියට හරියට මේ වෙදමාමේ ඇත්තටම මේක අපටත් බොහොම වෙලාවල අපූර්ව අත්දැකීමක් කරගන්න පුළුවන්. ඕ. නැතුව නැතුව. දැන් එහෙමනම් අපි අර මේ මේ ඉර මුතුයි හඳුන්ලලු පානේ බීලයි. නානාසක් නානාසක්. මං කියන්නේ අපේ ආරච්චිල ගෙදර නැති වුණාම හරි පාළුයිනේ අපේ හාමිනේ. <laughs> ඒක නෙන්නම් වෙද මාමා. මේ කොහොම කළත් තව දවස් දෙක තුනක්වත් යාවි සුදු මහත්තයත් එක්ක ඔය විස්තර සේරෝම කතා කරලා එනකොට අද මුවන් පැලස්සේ රංගපෑම් හාමිනේ ශීලා පරණමානගේ වෙදමාමා උලපනේ ගුණසේකර වෙලිකාරයා කමල් ගමගේ බැද්දිරාල සහ ඩිංගිරාල රෝහණ සිරිවර්ධන මුල් පැලසනක පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අද්කාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය සහ සංස්කරණය සඳ රුවන් ලියනගේ මොන් පැලස නිෂ්පාදනය කළේ උපුල් චන්දන